බොහොම පිං ස්වාමීන් වහන්ස ඊළඟ ප්‍රශ්නයක් අහන්න ගෞරවනීය ස්වාමීන් වහන්ස පටික්කුල සංඥාව වැඩිමෙන් ද්වේෂය මතුවෙන බව වටහාගත් මා එය නවතා සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව වැඩිමෙන් මාර්ගයට පිවිසීම පහසු බව වටහා ගතිමි මේ පිළිබඳ පහදන්න මෙහෙමයි දැන් අපේ කතාව තුළින් යම්කිසි කෙනෙක් ගත්තනම් මේ පටික්කුල මානසිකාරය වඩනකොට ද්වේෂය වැඩෙනවා කියලා ඒක නිවැරදි නිගමනයක් නෙමෙයි අපි පැහැදිලි කළේ ඒ පටික්කුල මානසිකාරය අර ද්වේෂයේ පැත්තට ඒ කියන්නේ පිළිකුල පිළිකුල කියන පැත්තටම බරව වඩන්න ගියොත් කෙනෙක් අගතිගාමී වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ අර ධර්ම විග්‍රහ කරලා බලන්න බලන හැටියටයි. ඉතින් ඒක ඇතුලේ යම් පටික්කුල ස්වરૂපයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපට අපේ අවශ්‍යතාවය අනුව අපට දැඩිව තමන්ගේ කය ගැන අනුන්ගේ කය ගැන රාගය ඇති වෙනවා නම් පටික්කුල ස්වභාවයෙන් ටිකක් බැලුවට කමක් නැහැ මෙනෙහි කළාට කමක් නැහැ. දැන් තමන්ට එහෙම ලොකු ගැටලුවක් නැත්නම් ඒක ඊට වඩා ඊට වඩා ධාතු වශයෙන් මෙනෙහි කරලා බලන එක ඊට වඩා වටිනවා. ඉතින් එතකොට දැන් ඒක සම්පූර්ණයෙන් අතහැරලා දාලා මම අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය ගැන මෙනෙහි කරනවා කියන එක Tamanට අනිත්‍ය මෙනෙහි කිරීම වැරදි නෑ. හැබැයි මේක අනර්ථයක් මේක හොඳ නෑ කියලා අනිත්‍ය මෙනෙහි කරන්න යන එක නෙමෙයි. මේක හොඳ නෑ කියන එක නෙමෙයි අපි කිව්වේ ඒක සමබර නැති වුණොත් හානියක් වෙනවා. ඉතින් සමබර නැති වුණාම හානිය වෙන්නේ අසුබයෙන් විතරක් නෙමෙයි. සද්ධාව වුණත්, වීරය වුණත්, ප්‍රඥාව වුණත් සමබර නැති වුණොත් ඒකෙන් හානියක් තමයි වෙන්නේ. ඉතින් එහෙමයි කියලා අපි ප්‍රඥාව අතහැරලා දාන්නේ නැහැ. සද්ධාව අතහැරලා දාන්නේ නැහැ. ඒතර සද්ධාව ප්‍රඥාවෙන් තොරව වැඩුණාන් පස්සේ අන්ධ භක්තියක් ඇති වෙනවා කියලා කතා කළාම පස්සේ ආයෙනම් සද්ධාව ඕනේ මම වෙන වැඩක් කරනවා කියලා හරියන්නේ සද්ධාව වඩන්න ඕන. සද්ධාව වඩන්න ඕන කොහොමද ප්‍රඥාවත් එක්ක සංප්‍රයුක්තව සමතුලිතව. ඒකට අතහැරලා දාලා හරියන්නේ නැහැ. අනිත් එක තමයි දැන් අනිත්‍ය මෙනෙහි කරනවා කිව්වට මේ අනිත්‍යයි අනිත්‍යයි කියලා වචනයෙන් මෙනෙහි කරන එක නෙමෙයි අනිත්‍ය දකින්න එක. ඉතින් අනිත්‍ය දකින්න නම් පරමාර්ථ වශයෙන් මේවා හඳුන ගන්න ඕනේ. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න ආකාරය දකින්න ඕනේ. හට ගන්න ආකාරය දකිනකොට තමයි ඒක නිරුද්ධ වෙන ආකාරය අපිට දකින්න පුළුවන් වෙන්නේ.